අසභ්‍ය ප්‍රවෘත්ති වලින් ගහන ප්‍රවෘත්ති පත්‍ර අසරටවත් නොගත යුතුය. ශ්‍රී කල්යාණ යෝගාශ්‍රමීය කතිකාවතට හා මෙම ස්ථානයේ කතිකාවතටද එකඟව වැඩගෙන යාම මෙහි වසන ඔබේ හාන්‍යන්ගේ පාසුව සඳහා වෙනු ඇත. එහෙයින් ඒ ඔබේ සිතට වද්දා ගැනීම ඔබේ යුතුයකමය යෝගාවචර දිනචරියාවයි. දැන් අපිට ඒකට ගියා විනාඩි 7ක් 8ක් විතර අපි එතකොට මේකේ සටහනක් දාගන්න අපි අනිත් දවසේ දැන් ඕක දැම්මා මතක තියාගමු අනිත් දවසේ තියෙන්නේ ආයෙසරයක් කරකටම දෙනවා වගේ කෙනෙක් වෙලා නැහැ බලන්න කොට බඳු වෙන්න ඕනේ. දැන් චෙක් කරලා බලලා තියලා ගියේ. ඒ අනිත් ලයින් එක නෑ ඕකේ තමයි. ගණන් කිව්වද? ඒ 49යි අපේ 33යි 49යි 211යි 35 තමයි අවශ්‍ය කරන්නේ. දැන් ගත්තේ කළු එකේද සුදු එකේද? ආයෙ නයි කට්ටිට වැඩි. හොඳයි එතකොට අපි මේ ව්‍යස්ථා කියවීම එතනින් නතර වෙනවා විනාඩි සල්පේ ගත වුණා. අපි ඊගාට ආර්දනා කරනවා මේ සාමාන්‍ය ඵල සූත්‍රය මුල් කරගෙන අපි එදා නතර කරපු තැන ඉඳලා ඉදිරියට යන්න. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. අපි මේ සාමාන්‍ය බල සූත්‍රයට අහුම්කම් දෙමින් ඉන්නේ. ඔහොම අහුම්කම් දෙන්න. සෝ ඉමිනාචාරේන සීලක්ඛන්දේන සමන්නාගතෝ ඉමිනාචාරේන ඉන්ද්‍රිය සංවරේන සමන්නාගතෝ ඉමිනාචාරේන සති සම්පජඤ්ඤේන සමන්නාගතෝ හිමායච අරියාය සම්පුට්ඨිය සමන්නාගතෝ විවිත්තං සේනාසනං භජති අරඤ්ඤං රුක්කමූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපත්තං අබ්බෝකා පන්තං නේද පත්තං නෙවෙයි වනපත්තං පත්තං දෙතියි සිංහලෙන් කියනකොට වනපන්ත කියලා කියනවා හොඳයි වනපත්තං අබ්බෝකාසං පලාල කුංජං සෝ පච්චාබත්තං පින්ඩපාත පටික්කන්තෝ නිසීදති මල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා මහරජාණනි මේ මහණතෙමි මේ ආර්ය සීලකන්දේන්ද සමන්විත වූයේ මේ ආර්ය ඉන්ද්‍රිය සංවරයෙන්ද සමන්විත වූයේ මේ ආර්ය සත් සම්පජන්නේන්ද සමන්විත වූයේ මේ ආර්ය සන්තුෂ්ටියෙන්ද සමන්විත වූයේ ආරණ්‍ය වෘක්ෂමූල පර්වත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 දැන් පටන් ගත්ත වාක්‍ය ටික අද දවසේ සෝයිමිනාචාරියේන සීලක්ඛන්දේන සමන්නාගතෝ. ඒකට සීලක්ඛන්දේ පිළිබඳව යාට පැවිදි වෙලා කරන්න දෙයක් නැහැ. ගෙන්ඩ ඉස්සෙල්ලා ගිහිව ඉඳගෙන සීල් රකින්න පුළුවන්. හරිය සීලක්ඛන්දේ කියලා කියන්නේ අධිකන්ත සීලක්ඛන්දේ නෙවෙයි. අරිය සීලකන්දේ කියලා කියන්නේ අපේ ලොකු සංස් කියන්නේ ආජීවට්ටමක සීලය. ආජීවට්ටම සීලය කියන්නේ ආජීවයෙන් බැඳිලා. දැන් සංඝයාවත් දස සිල්වත් රකින්නේ. ඉතින් ඉතින් එහෙම කළේ වල සංඝයා කියලා වටත් අරගෙන සීතවදන් කරන්න ගියාම ගියෝ හෙළුවෙන්. ඒ ගුරුනාථටත් නැහැ සිල්. ඉතින් ඒ නිසා දස සිල් රකින්න බෑ අද. ඉතින් ඒ නිසා සිල්ලත්තු දුසිල්ලන්තට වැඩිය අසීලාචාරයි.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 අපි දන් තියලා නැද්ද? අපි පන්තල් හදලා නැද්ද? බෙර ගහලා නැද්ද? කොඩි උසලා නැද්ද? ඉතින් ලයිස්තු කියනවා. ඒ නිසා මේක මේ බෞද්ධ ජනතාවක් අතර හදනකොට එයා අරණියට එන්න ඉස්සර වෙලා. එයා සම්පාදනය කරගත යුතුකොට ඔය ටිකක් දරුණුට කියවෙනවා මේ ආනන්ද සප්පයි සූත්‍රය. මෙන්න මෙතෙන්ද ගිය කෙනා තමයි ගියගේ අතරින් උනේ. එතකම්ම ඒ කියන්නේ ගියගේ ඉඳගෙන මේක කරන්න පුළුවන්. ඒ නිසා අපි ඒක කියන්නේ රටේ සංස්කෘතිය හැදෙන්න ඕන, දේශපාලනය හැදෙන්න ඕන. මිනිස්සුන්ට අනිවාර්යෙන් පව් කරන්න නැති. කැමැති කෙනාට පව් කර ඉන්න පුළුවන් සමාජයක්. ඉතින් ඒක මේ නැත්තේ නන් නැහැ. මොකද මම අවුරුදු 8ක් ඉඳලා මම ඉඳලා තියෙනවා මට පුළුවන් වුණා. මම ගිහේ ඉඳද්දි කිසි කෙනෙක් දන්නේ මට ඕනේ ටික මං කරන කවුරුත් දන්නේ නැහැ. ඒකයි මට තිබුණ එකම ලාභේ. කවුරක්වත් දන්නේ මම සීලයක් රකින්න උත්සාහ කරන බව. සුදු අඳින්නෙත් නැහැ, බාපණ දාන්නෙත් නැහැ, සිවුර පොරවන්නෙත් නැහැ, තට්ටේ ගන්නෙත් නැහැ. හරියට පුළුවන්. හැබැයි ඒක මට පුදුම පන්නරයක් වුණා පැවිදි වුණාට පස්සේ මේ පැවිදි ජෝකර්ලත් එක්ක ෂේප් එකේ ජීවත් වෙන්න. නැත්නම් පැවිද්ද කියන්නේ අම්මු පිස්සෝ જાතියක්. ඒගොල්ලෝ හිතන මේ සිවුර දාගත්ත පමණින් මට සිල්ලුතුන් රකින්න ඕනේ කියලා.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 එදත් නෑ අදත් නෑ. සිල්ලත මේ භාවනා කරන්න එන එකනාගේ සීලය පිළිබඳව ඒකේන අර එතන ඉන්න සිල්ලතුන්ට කරදරයක් නොවන මට්ටමට හෝ. එහෙම නැත්නම් මේ අපි මෙතෙන්ට ඇතුළත් කරන්නේ මෙන්න මේ පන්ති කියලා දන්නේ නැතුව හෝ. ගේට්ටු කඩන ඇතුළට එන්න ගත්තාම අර අහරක නිකන් උගුරේ මොනවාරි හිර වුණා වගේ.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 මට උපසම්පදාව තියෙනවද කියලා. එච්චරයි. ඊට පස්සේ භාවනා කරන්න යන හැම වෙලාවෙම අර ඇහැට කුණ වැටිච්ච එකා වගේ පිටේ වනේ තියෙන මීම වගේ දැන් පඳුරක් අතේ යන්න ගියොත් පිටේ හීරෙනවා. යන්නේ නැහැ. අර අතාරින්නත් බෑ. ගිහියට එහෙම ප්‍රශ්නයක් නැහැ නේ. ගිහියට ඕන වෙලාවක හරිගසන්න පුළුවන්. ඒ නිසා මම හරි කරු කරනවා. ඒ ගිහියෙක් වශයෙන් මේ ආර්යකාන්ත සීලයක් ආර්යකාන්ත නෙමෙයි. ආර්ය සීලයක් අරසා කරන නිසා මේ ආර්යකාන්තම කියලා කියන්නේ නිතර උසස් වෙන මට්ටම. උඩහට තල්ලු කරන මට්ටම ආන් මේක තියාගන්න ඕනේ. ඒක මේ පොදුයි අපි මෙහෙම කතා කරාට පෞද්ගලිකයට සම්බන්ධ දෙයක්. මේක තම තම වගේ උනේ නැත්තම් මතක තියාගන්න තමයි ඇණයක් වෙනවා අයිය. මේ සිල්වත් පිළිසෙට තමයි වාතයක් වෙනවා. ඇහැට කුණක් වෙනවා. එහෙම නැත්නම් අවුලක් ඇති කරනවා. මේ කියන්නේ ගමනක් යන්න හදනකොට මෙයා පස්සට දෙන. පස්සට දෙන්නේ මෙයාගේ පුද්ගලික සැපයකට. එයා හිතනවා මම මේ පන්තිට ආපු නිසා මට මේව ලැබෙන්න ඕනේ කියලා. ඒකට කියන්නේ ඇසියුම් කරනවා කියලා. එහෙම නැත්නම් මවාපානවා. එහෙම නැත්නම් මේ සිල්ලුතුන් අතර පෙනී හිටිනවා අර සිංහව පොරවගත්ත කොටලුවා වගේ. ඉතින් ඒක තමයි සාසන දින ප්‍රධානම බාධාවද මේ පිටින් නෙවෙයි. කදාක පිටින් කෙනකින් බාධාවක් එන්නේ නැහැ. ඇතුලෙන් එන්නේ Taman තරන් ඒකට තරන් නොවන අඩු ගන්න සීලෙන් තරන් නොවන කෙනෙක් සිල්ලොත් පිරිසක් අතර හැසිරෙනවා. ඉතින් මේ මනුස්සයා ඉන්නේ හරි අපායක. ඒ වගේ මේ මනුස්සයාගෙන් අනුන්ට වෙන්නේම උගුරේ කට්ටක් කෙරුණා වගේ. ඇහැට කුණක් වැටුණා වගේ. මං කියන්නේ ඔක්කොටම ඔය කියන ආර්ය සීලයේ පිටන්න පුළුවන්. ඒක තනි කළ පුද්ගලික ප්‍රශ්නයක් කරගන්න. මේක සභාවට දාන්න යන්නත් එපා, අයිතිවාසිකම් ඉල්ලන්න යන්නත් එපා. තව කෙනෙක් අපේ පිරිසේ සීලය කඩාගත්තට ගණන් ගන්නත් එපා. ඒකේ යාගේ ප්‍රශ්නේ ප්‍රසිද්ධිය මේ වගේ වෙලාවට අන්ට තලලා කියන්න ඕනේ. මේ මේ වැඩේ යන්නේ සීලතුන් අතර. මේ වැඩේ තියෙන්නේ අරිය සීලයක. ඒ සීලයට තරම් නැති කෙනා හොඳට මතක තියාගන්න පද්ධතිය විසින් අයින් කරනවා. ඒකට කියන්නේ natural selection කියලා. ස්වභාවික වර්ණය යා කොන් වෙනවා. ඉතින් එයා හිතන්නේ මට කවුරු හරි කැපුවයි කියලා.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 ටටා බයි බයි. කැපුව පත්තු සීට්ටු ලිව් ඇරියා. ඒක මම ඉගෙන ගත්තේ ලොකු සාංශේ ගාව එක තිබුණේ නැහැ. ලොකු සාංශේ ඔය ඉතින් අර සිල් හතරකට ඉන්නවනේ කියලා පණ්ඩිත සාංශේ ගාව නැහැ. මොනම විදියකින් අද්දා හොඳට බලා ඉන්නවා ගැලපෙන්නේ නැහැ නේ.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 මොකටද ඡන්දේ කියන්නේ. ඡන්ද බලයට දේශපාලනට ඒකාර නගින්න. ඒකට කිව්වේ දේශපාලන අතකොළුව කියලා. අද මොකද වෙලා තියෙන්නේ? රජයට රජකමක් කරන්න නැහැ. ආමුදු මහානකම් කරන්නේ නැහැ. ආමුදු කියලා දේශපාලනය කරනවා. මොකද දේශපාලනයක් තියෙන්නේ? තමයි තියෙන ඉන්දිය සංවරේ නේද? බුදුහාමුදුර කියනවා පැවිදි වෙන්න.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 නායකත්වේ ڇප්ප කරන්න ඕනේ. කිසිම කතාවක් නැතුව මේ බුදුජානහන්සේ ප්‍රාතිමොක්ෂය දේශනා කරන්න එනකොට ඒක භික්ෂුන් වහන්සේ නමක් සිල් නැහැ. එයත්තර කට්ටිය අතර läග්ගෙන ඉන්නවා. උදාහරණසේ මේ 10 හන්දාවේ 6 ඉඳලා 10 වෙනකන් නිස්සද්දව වාඩිලා හිටියා. ආනන්ද සංසිකලික අවසරයි ස්වාමීන් වහන්සේ අද පොය දවසේ විඳ බුදුහාමර ප්‍රාතිමොක්ෂ දේශනා බුදුහාමර ඇහෙන්නේ නැතු වගේ ඉන්නවා. ඊට පස්සේ හැන්දෑ 4 ඉඳ පාන්දර 2 වෙනන් මැදියම යාමෙත් හිටියා. ඊට පස්සේ කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ ආනන්ද හාමුදුරු කියලා මේ තට්ටුකොල්ල කතා කරනවා මේ බුදුහාමර. මොකද ඒකට වරයක් දීලා තියෙනවා ආනන්ද හාමුදුරු. පස්තායකනේ බුදුහාමර කතා නැහැ. තුන්වෙනි යාම කිව්වා සාන්තේ හෙලි එලිවෙන්න පෑයි. දැන් අපි පොය කෙරුවේ නැත්තම් පනිනවා. දැන් තුන්වෙනි පෑදී කියනවා පිරිස දුස්සීලයි. පිරිස දුස්සීලෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ ඒ තියෙද්දි තරහමනේ අතෙන්ට වාඩිලා ඉන්නවා. මුගලන් සාංශ කියලා බාහුවෙන් ඇදගෙන ගිහිලා එළියට දාලා දොර බා වහලා ඉලෙලි කියන අවසරය සාංශ පිරිස පිරිස පිරිසිදුයි. ආ එහෙනම් ප්‍රාතිමෝක්ෂය කරන්න අද ඉඳලා මම ප්‍රාතිමෝක්ෂය කරන්නේ නැහැ. ඉතින් ඒකට ඒ බුදු මොගලන් සාංශ කියලා බාහුව බලයෙන් අරගෙන ගිහිල්ලා දොර බාහුවෙන් එළියට දාපු එක මොගලන් ආමරෙන් අසංගර කමන්නේ. එතකම්ම අර අමනියට තේරෙන්නේ නැහැ. ඌ හිතන්නේ මේ කට්ටියත් එක්ක ඉන්නවා ඔක්කොම ඉබ්බ මාත් ඉබ්බා වගේ අකුලගෙන ඉන්නකොට මං අහුවෙන්නේ නැහැ කියලා. මතක තියන්න මේ සාසනේ දෙල්ලම් කරන්න බෑ. කරන්න දෙන්නත් හොඳ නැහැ. ඒ නිසා මේ බණ භාවනත් ඕනේ. නිස්සද්දතාවයත් ඕනේ. නායකත්වයත් ඕනේ. නායකත්වයේ වගේම අනික්කොල දැනගන්න ඕනේ. මේ පුද්ගලික කතාවක් මේකේ නෑ. මේකේ තියෙන සිල්වතාගේ තනක්. ඔබ සිල්ල ඉන්න තාක්කල් මේකේ සමාජිකත්වය නැත්තම් යටත් වෙලා තුන්වෙනි පන්තිර බලන්න.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 ඒ කරන්න දෙන්නේ නැහැ. මොකද මහයකා හිටගෙන හුජ්ජ කරනවා නම් ගෝලිය දුවදුවන කරන්නේ. මහා ගොනා දුවන්නේ පැත්තට නම් ඉතින් ඒතියෙදී පිටිපස්සේ යන කෙනාට කළ නොහැකි තත්ත්වයක් තියෙනවා. මන්ද මම පුදුම සතුටු වුණා සාමනීරෙක් වශයෙන් ආවට පස්සේ මෙතන කිසිම පිංකමක් නැහැ මොනවාරි කරන්න ගිය ගමන් කියනවා අබිනිෂ්ක්‍මණය සීකර ගන්නයි කියනවා.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 ඊට පස්සේ හරිදම සාංශි මයි ළඟට ඇවිල්ලා වත ඉල්ලගෙන කරන වෙලාවේදී හරිදම සාංශිට ලොකු සාංශි කතා කරලා කිව්වා නම පේනවා නේද වතක් කරන හැටි. ගුරුවරයාට වත් කරන හැටි පේනවා නේද? වැඩි ධම්මට වැඩ නැතුව නෙවෙයි ආවට පස්සේ ඒ කරන හැටි.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 ඒක කාටවත් ඒක තාමත් මම දැකලා නැහැ. ලොකු සංසි කරම ගෞරවය. මෙන්නලුම මල කත ගන්නවා වගේ කරන්නේ. මගේ ළඟ නම් මොකුත් නැහැ. සිවුර ගල්වල දැම්මා නෑ ඇව්වා. මගේ වැටේ ඊට පස්සේ කිව්වා මේ බහිනවා නේද? අන්තිමට කිව්වා නෑ මේ නමත් නරක නෑ. මේ නමත් නරක නෑ. ඉතින් එහෙම පින්කමක්වත් කරන්න දෙන්නේ නැහැ මේකේ. ඉතින් ඒ නිසා ඉන්දියා සංගරේ තියෙන්නේ මෙතන තියෙන නිදහස රකපන්. මෙතෙන් තියෙන විවේකී රකපන්. මේ අනුන්ට කරදර කරන දේ උඹට හම්බෙච්ච නම් මේ සීනි කිරාන ඔබ වැඩක් කරගෙන හිටපන්. කව කිසි දෙකට අත තියන්න ඕනේ නම් මේ ඉන්න ආර්චල්ලා ඉන්න ආර්චකෙනෙකුට කියලා ඔබ කරවන්න ගායන. පොතක තියෙනවා ලියලා කරවන්න ගායන. උඹ කරන්න යන්න එපා. හරිම අමාරුයි. මොකද උඟ දෙනෙක් හිතනවා මේක අධිරාජ්‍යවාදී පාලන කරනවා. අධිරාජ්‍යන්ත ඒකාධිපති පාලනයක් ඕනේ කරන්න මේක.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 ඒක නිසා අපි ආපහු මේ ඉන්දියා සංගරේ පැත්තෙන් බලනකොට අපි ඒක ආධිපති ක්‍රමයකට යන්න හදනවා. හැබැයි ඒ යන්නේ ඒක ආධිපති වෙන එක ඉන්දියා සංගරේ තියෙනවා. ඒකට ඒක ආදි ඒකට ඉන්දියා සංගරේ නැත්තයි ඉතින් ඔක්කොම ඉවරයි. ඒ නිසා භික්ෂුවක් වෙන්න නෙමෙයි මම මේ කියන්නේ ගිහියත්තන්ට කල්පනා කරන්න පුළුවන්.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 ගත්තොත් අල්ලීම අවුලක්. ඒ නිසා උන්තුවට වැඩට දාලා විහෙස කරවලා උත්තටම විහෙස කරවන්න ඕනේ. වට්ටන්න ඕනේ. වට්ටලවට පස්සේ නැගිටලා આવොත් උ ඉන්නවා. එහෙම නැතුව මේ මේ නිකන් දෙනපත් කාලා බුදියන්න එන කට්ටිය හරියට එනවා. ඒ නිසා පණ්ඩු පලාස පන්තියේ අවුරුද්දක විතර තියලා උත්තට පුහුණු කරන්න කියලා කියනවා.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 අපි හරියට මමත් උනන්දු වුණා, වැරදුනා. සංඝයාගේ අනුමැතිය අරගෙන කලින් පැවිදි කරා. ඔක්කොම සිවුරු ඇරියා. ඒ බොහෝම දක්ෂ. ඒ කියන්නේ ඒ දැඟලිල්ලම පේන්න තියෙනවා. ඒගොල්ලෝ මේ පැවිද්ද මොකද්ද බලාපොරොත්තු වෙනවා. ඒ එතන නෑ. එයා උපයන්න දන්නවා නම් ඒ ෆුට් බෝඩ් එකේ ඉඳගෙන ඒ කාලෙදී හම්බ වෙනවා.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 ඒකල මං කිව්වා විනාඩි 5කට අනි 15කට පාඩි වෙලා මේක බලමු කියලා. එතකොට සංඝයා දෙන්න නැගිටලා ගියා. පොඩියෝම් පැවිදි දැන් භාවනා කරමු කියලා කියනකොටම ඒකට ගරු චරිත ඇවිදපු සංඝයා දෙන්න නැගිටලා ගියා. ඒක අපිට අදාළ නැහැ. ඔය ළමයි භාවනා කරගන්න. අපේ අපේ බිස්නස් එකේ ඒක නැහැ. එදි මම කට්ටියට පෙන්නලා දුන්නා බලන්න මේ සංගයා ගෙනාවේ මෙතන මේ ආදර්ශයක් තියන්නේ පොඩි උන් වාඩි වෙලා ඉනකොට ඉන්නවනම් එකෙක් වටිනවනේ ඒ සංගය දැන් නැගිටලා ගියා ඊතරම් පැවිදි වෙලාවත් සම්ප්‍රදාය නැති ලෝකේ සාමාන්‍ය බල සූත්‍රයේ දරුවචනාංශය කියන්නේ පැවිද්දට යන්න කන්දරන් ගිරිගුවන් වනපන්ත සීනාසනං ලේනම් යන්න ඉස්සර වෙලා සත් සම්ප්‍රදාය තියෙනවා.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 ඒකට මේ පැවිද්ද අත්‍යවශ්‍ය නැහැ. එච්චර තියෙන. මාය අරියාය සන්තුට්ඨිය සමන්නාගතෝ. ඒ කියන්නේ එයා යන්නෙම පැවිද්දට සන්තෝෂයෙන්. පැවිද්ද මොනවද බලාපොරොත්තු වෙන්නේ? ඇති වෙච්ච දේ විනෝදෙන් ඉඳයි යන්නේ දැන්. සති සම්පජඤ්ඤය තියෙනවා. ඉන්ද්‍රිය සංවර තියෙනවා. සීලය තියෙනවා. සන්තුට්ඨෝ විතරයි අර තියෙන්නේ.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 ඒක ලෙවල මට මේ මම පුප්පපන් කියන හදනකොට කුප්පන જાතියක් වෙලා සංගය. යෝගාවචරණත් එක්ක මම මේ කියන්නේ. යෝගාවචරය දැනගන්න ඕන මම මෙතෙන්ට විවිධක ලබා ගන්න. පුරුදු කරගෙන ආපු දෙයක් අපි දිනු පවුණු කරන්න ආවේ. ඉතින් ඒක නිසා මෙතෙන්ට ආවට පස්සේ යෝගාවචරයන් අතරින් සිද්ධ වෙනවා මේ අයිතිවාසිකම් ඉල්ලන කතාවක් චෝදනා කරන ස්වරූපයක්. ඒක ආයතනෙන් හරිම ලාභයි ඒක. ආයතන හැම පැත්තෙම පෝෂණය වෙනවා. නැත්නම් යෝගාවචර කමෙන් ක්ෂය වෙලා. පැවිද්දෙන් ක්ෂය වෙලා. සමාජයේ සමාජිකත්වයෙන් ක්ෂය වෙලා යනවා. මොකද එයා දන්නේ එයා මේ සමාජයේ මොනවද උපේක්ෂා කරගෙන අවිලා තියෙන්නේ. එහෙම නැත්නම් මේ කුට්ටිය කඩා ගන්න. ඒ නිසා මේ සන්තුෂ්ටෝ හොති ඊතර ඊතර ජීවරෙන් නැත්නම් ඔය ග්ලෑඩ් ගේම් මේ සතුට අද කිසිම සංඝයා කෙනෙක් ගාව නැහැ. සංඝයා ඉන්නේ පුදුමාකාර ගියටත් නැති විදියට නෙක්ඛම්ම සිත දෝමනස්යෙන් තමයි සංඝයා ගත කරන්නේ. ගේසිත දෝමනසය කියන්නේ ගෑණිකේ දරුවන්ගේ අම්මගේ හරකයි බානගේ ලෙඩ.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 ඊට පස්සේ ඉතින් මේකට සුදු හුරට වගේ බුද්ධම විදියට සලකනවා. ඒ සලකම අර මිනිස්සුත් කරලා තියෙන්නේ සල්ලි ටිකක් ගෙනත් දානවා. දැම්මට පස්සේ හාමුදුරනේ පේනවා මේ මේ බුදු විල්ල කෝවෙතත් දැන් වැඩේ හරිනේ. ඉතින් ඊට පස්සේ ටිකක් කල් අර හාමුදුරෝ ගිහලා කියනවා මේ පොඩි හාමුදුර ගොඩාක් ඉන්නවා මේකේ. ඒගොල්ලන්ට කිසිම අධ්‍යාපනයක් නැහැ ස්වාමීන් වහන්සේ. මම පොඩ්ඩක් කියලා දෙන්න. ඉතින් හාමුදුරන්ට ලොකු ලොකු සතුටක් නේ. ඉතින් අර ළමයි කතා කරලා වෙලා කියනවලු ඕගොල්ලෝ ඉගෙන ගන්න භාෂාවේ ඉංග්‍රීසි අඩුකමයි තියෙන්නේ. අපි ඉංග්‍රීසි පාඩ පන්තියක් දමන ඕකදී. ලොකු ආම්සොත් එනවනම් කැමති නම් එනවා.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 පැවිද්ද පරමාර්ථය. කවදාවත් දන්නේ නැහැ. වැඩිමහල් සංඝයාවත් දන්නේ නැහැ මොකටද පැවිදිනේ කියලා. කිනවලු පාට හතරම තියෙන කාබන් කූරු දාලා තියෙන කාබන් පෑනක් හම්බුනොත් මගේ පැවිද්ද සන්තෝසයි. කරු පාටයි නිල් පාටයි තද කරනකොට පාට හතරේ කාබන් කූරු හතර තියෙන. අන්නේ જાතිත්‍ය කාලය පාවිච්චි කරන්න පුළුවන් පෑනක් හම්බුනොත් මට හරියි. තව කෙනෙක් කියනලු මට මේ ඉනියේ බැඳගෙන යන්න පුළුවන් ඔරලෝසුවක්. අතේ බැඳගෙන යනවා අමාරුයි. ඉනියේ බැඳගෙන යන්න පුළුවන් ඔරලෝසුවක් තියෙනවා නම් හරි කියලා. ඉතින් අරු කියලා අරනවලු එහෙට. ඉතින් මේලා මේකේ හිත ගන්න මහා ලොකු දේවල් දෙන්න ඕනේ මේ පොඩි ප්ලාස්ටික් කෑලි වගේ දෙන්න තියෙන්නේ. ඉතින් අර මේ report එක එළි වුණා පහුගිටින්. ඊට පස්සේ කියනවා බෞද්ධයා සතුටු වෙන්නේ මොනවයින්ද කියලා. පැවිදි වෙච්ච කෙනා සතුට ලබන්නේ මොනවයින්ද? මේ එකතු කරන එකතු කරන කෑලි වලින්. මනස නිතරම ඉන්නේ ඊගාව කෑල්ල කවද්දාම් වෙන්නේ ඊගාව ලාභ කවද්දාම් වෙන්නේ කියන හැඟීමෙන් මිස මේ වර්තමාන මොහොතේ එළඹ සිටි මොහොතේ සැපට කිට්ටු කරන්න කැමති නෑ. ඊක මොකද ඒකනේ අපි පිලුණු වෙච්ච ගන්න. ඒක වැඩක් නෑ අපිට ඕන කරලා තියෙන මේ ප්ලාස්ටික් කෑල්ල. එතනම් අර දෙ. ඉතින් මේ මිනිසු කරන මේ සර්වේ එක අපේ ලංකාවේ බෞද්ධයා කරන්නේ නෑ. නමුත් ඒක කියවනකොට තේරෙනවා පැවිදි භාවනා කරන මනුස්සයා මානසිකාරය පවත්වන්නේ මොකේද?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 විවිධං සේනාසනං බජති ආඤ්ඤං රුක්ඛං මූලං පබ්බතං කන්දරං ගිරිගුහං සුසානං වනපන්තං අබ්බෝකාසං පලාල පුඤ්ඤං සෝ පච්චාබත්තං පිණ්ඩපාත පටික්කන්තෝ නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුං කායං පන්දාය පරිම්පං සතිං උපට්ඨපේ මේ ටික ඇත්තටම මේ මේ භාවනා පූර්ව කෘති සම්පූර්ණෙම තියෙනවා. භාවනා කරන්න අවශ්‍ය මූලික ටික.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 වහාම පිස්සු වෙදී. මේක වලක් කරන්න බෑ. ඉතින් මේ මේ මේ තරම් උත්තරම දෙයක් මේ ලාමක කරලා සෙකන්ඩ් හෑන්ඩ් කරලා දාන්න පටන් ගත්තට පස්සේ ආයි කතා කරන්න එපා 33000 වයර් එක නිකන් සෙල්ලමට අතින් අත ගෑවා වගේ. මේ පොඩි 1.5 බැටරියක් නම් අත ගාඩ මොකුත් වෙන්නේ නැහැ.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 එහෙනම් සෝචකී කරු ගෝලයා. හදත හැකි. වෙන්නේ ඒ ಗುಣ මේ ಗುಣ තියෙන එක නම් සෝචකී කරන්නේ කරන ඕලමලයි. එයා මේ තමන්ගේ ගිහි ගති පුරුදු මාන්නකාරකම් අනම්මනම් මේකට ගෙනාවට පස්සේ හරිම මාරි මේ හසුරුවන්. ඒක නිසා හැසිරිලා වදන්නේ නැහැ කවුරුවක්වත්. වදනකොට කවුරුත් හැසිරිලා නැහැ. නැත් හැදෙන්න කැමැති ගතිය ඒ සුවචකී කරු ගතිය තියෙනවනම් මේ කුඹලට අහුවෙච්ච මැටි පිට වගේ කුඹල ලස්සන කලයට නමනවා මේක ගුරුලීත්වට නමනවා ඕන විදිහට හදා හැබැයි මැටි පිට කර්මන්නේ වෙන්නේ මැටි පිට කර්මන්නේ නැත්තම් මේ හදන භාණ්ඩේ කුඹල ගන්නෙත් නෑ ඇත්තටම.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 ගිය ගමන් වෙන්නේ මොකද්ද? දන්නේ නැති ශේෂ්ඨයකට යනවා. ඒක නිසා මේ පරිසරයක් තියෙන එක ලොකු ලාභයක්. නමුත් ඒකට අභෞවිය පුද්ගලයෝ එහෙම නැත්නම් පින්මද පුද්ගලයන් ගියොත් අලිම කරදරයි. හැබැයි බය වෙන්න එපා. පද්ධතියෙන් ඒගොල්ලෝ අයින් කරනවා. හැබැයි ඒ කියන්නේ බය කරන්න නෙවෙයි.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 මේ මෙතන කතා කරගෙන ඉන්නවා කච කච ගන්න මේ. මේ මෙල්බන් සද්ද නිකන් ගේම් එක ගහනවා වගේ නිතරම ඇහෙනවා. තොයිනලා <laughs> අපි ප්‍රශ්න තියෙනවා ඉදිරිපත් කරන්න. අන්න හොඳයි. මේ ක්ලේශ වර්ගයයි කර්ම වර්ගයයි විපාක වර්ගයයි කියන එක මේ ක්ලේශ වර්ගයයි කර්ම වර්ගයයි ගැන පොඩ්ඩක් පැහැදිලි කරගන්න විශේෂයෙන්ම මේ ක්ලේශ වර්ගය කියන එක. ඒ කියන්නේ තමන්ගේ හිත කෙලසිලා. ඇති දේ ඇති හැටිය දන්නේ නැති හැම වෙලාවෙම කෙලසිලා. ඒ නිසා අපි සතියෙන් සම්පජඤ්ඤයෙන් නැති හැම වෙලාවෙම කෙලෙස් සිද්ධ වෙනවා. ඒක ඉතින් ඩිකටම සදාචල යන්ත්‍රයක් වාගේ මේ වෙලාව කෙලෙස් උපදින ඊට පස්සේ ඒ වැරදි අදහස ටික කාලයක් කරන කර්මයක් බාටපත් වෙනවා.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 හරි තේරෙනා වගේ එහෙම හිතන දෙය අර මේ ඔය දෙක තමයි පැටලෙන්නේ මේ ක්ලේශ වටේ කර්ම වටේ විපාක වටේ නම ඒක පැහැදිලි වෙනවා ඉතින් බැංකුවට දැම්මට පස්සේ හම්බ වෙන පොලිය වගේ නේක එහේ ක්ලේශ වටේ නිතරම වැඩෙනවා කියලා මතක තියාගන්න ඒකට සතියෙන් නොහිටියොත් ඒකට කාටවත් ආය සමාජික ගාස්තු ගෙවන්න ඕනෙත් නැහැ ඉල්ලා හිටින්න ඕනෙත් නැහැ සදාකාලිකව කෙලෙස් රැස් වෙනවා සතියෙන් හිටියොත් Tamanට අඩු ගානේ සද්ධාවෙන් සතියෙන් හිටියොත් කෙලෙස් ඇති වෙච්ච ප්‍රමාණය රාත්තල් ගන්න කියනවා. බුක් කීපින් තියෙනවා. ඒතර කියදක අර වැඩි වැඩි මේ වැඩි අඩුයි කියලා. කෙලෙස් සම්පූර්ණයෙන් කපා හැරීම සිද්ධ වෙන සතිය හිටියොත්. නමුත් බුක් කීපින් එකක් කරනවා. ඒතකොට Taman තේරෙනවා මේ කෙලෙස් ඇති වෙන්නේ කවුරුත් නිසා නෙවෙයි Taman නිසාම. ඒ විඳවන්නේ තමන්මයි. ඔය රටක් ආදකම ජාති ජාති බඩෝ කවුරුත් නැහැ විඳවන්නේ. ඒ නිසා ඔබ පරිස්සම් වියන් නැත්තම් මම පරිස්සම් කියන එක තමයි මේ කෙලෙසෙන් අපිට හම්බෙන දේ ඒක කවදාකවත් මේ කෙලෙස් කපන දෙයක් නෙවෙයි කෙලෙස් වටේ පිළිබඳ අවබෝධයේ කණ්ණාඩියකින් මූණ බලනවා වගේ මූණ කැතනම් Tamanට පේන.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 ඒකට ඇවිල්ලා මේ පත්කඩේ තුන් සැරයක් කියලා වැඳ වැඳ හින්න ගියාම ආ මේ මට කියන්න ඕනේ මෙල්බන් වලිමුත් ඇවිල්ලා මේ පාර්සලයක් දීලා ගිහිල්ලා තියෙනවා මම දන්නේ කවුද කියලා අද අපි කෑව ඇට જાති 8ක් විතර වගේ. ඒකේ ඇවිල්ලා මාව දකින්න හම්බෙලා තියෙන හම්බෙලත් නැහැ.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 හොඳයි හොඳයි. ඒක ඒක මගේ පුද්ගලික ප්‍රශ්නයක්. දැන් මේ මම හිතන්නේ දැන් මම අවුරුදු හිතන්නේ 9කට වැඩි කාලයක් හිටපු නිකන් විපස්සනාව තමයි වඩන්නේ. ඉතින් මේ මගේ මුල් මුල් කාලවල මට අර මේ කියන්නේ මේ ආනපනේ පටන් ගන්න ටිකක් වෙලා යනකොට ඒක සංසිඳීමක් තිබුණා. පස්සේ ඉතින් මගේ එහෙම සංසිඳීමක් නෑ ඉතින් අර උදේවයි තියෙන හැමතිස්සෙම අනික දැන් මේ සමහර වෙලාවට පැය භාගයක් විතර අර නොදෙණිය යන එක තියෙනවා ඒ කියන්නේ නිින්ද ගියාද නිින්ද මොකුත් දන්නේ නැති වෙලාව නැතිනම් අනිත් හැම වෙලාවෙම මේ මේ භාවනාවට වඩුනම මේ උදේවයි සිද්ධ වෙනවා නමුත් අර මේ සංසිඳීමක් ඒ විදිහට මගේ සිද්ධ වෙන්නේ නැහැ ඒක මොකක්ද ඒක පොඩ්ඩක් තේරුම් කරගන්න. ඒකට ඒ කියන්නේ මේිට වැඩිය කරුණු කාරණා වැටෙද්දි මේ විදිහේ සංසිඳීමක් අවශ්‍යතාවයක අඬා හෝ ගෑමක් ඔය ඉන්නේ. දැන් සමෝතම කියනවා නේද පදම් කරන් ටිකක් වෙලා ගියාම සංසිඳ සංසිඳීමක් වෙනවා කියලා. බොබ් බොය වැඩක් බලාගන්නේ අනුන්ගේ ඉනවා හරියන්නේ නැහැ. මං හිතන්නේ අපි මෙතෙක් කරපේවයි හොඳම එක උනේ.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 ඔය ඔය ප්‍රශ්නේ ඒකයි මට පේන්නේ. නමුත් අර ඉස්සලා කියපු විස්තරේ පේනවා ඉස්සර තරම්ම මේ තනිකර සමාජය නෙවෙයි ඉල්ලන්නේ යම් ප්‍රමාණයට Tamanට මේ හිතේ අම්මෙන් දේවල් ඇති වෙලා නැති වෙලා යන බව තේරෙනවා. ආනාපානට බයක් ඇත්තෙත් නැහැ. ආනාපාන නැතුණයි කියලා බයක් ඇත්තෙත් නැහැ. ඒකත් තියෙනවා. ඉතින් මෙන්න මේකට දුක කියලා බාරගත්තොත් මේ සංසුන් වෙන්නේ නැති මේ දවන තවන ගතියක් ඉතුරු වෙනවනේ. එහෙම කියන්න පුළුවන්. අ නැහැ අමාරුවක් නැහැ ඉතින් අර මේ ඔය ප්‍රීති පස්සද්දි විදියට නිකන් හිතේ සන්තෝෂෙත් තියෙනවා ඒක අර උදේ වැසිද්ද වෙන වෙලාවට.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 ඔය අරුණට අපි යවලා තියෙන CD එක මම අතේ ගෙන ආපේකනේ. එතකොට මොකක් හරි වෙලා ඉතින් අරුණත් එක්කත් බෑනේ ඔය කැයි ටිකක් කොටු ටිකක් තිබ්බොත් ගෑණියක් ගන්න නැහැ ඌ. ඔක්කොම ඔක්කොම සුද්ධ කරලා දෙන්න තව එකක් ගිහිල්ලා දුන්නාට පස්සේ දායි. චිත්ත මොකේ දාලා තියෙන්නේ ධම්මධර්මනේ? මේ මේ නැහසනද මේ මේ මිශ්‍රණ වන වෙබ්සයිට් එකේ දාලා තියෙනවා දුකන්නේ. අරුණගේ කේ නැද්ද? ධම්සරේ අරුණගේ කෙනෙක් ඇති යා ඇවි නැතු ඇති සමහර විට. අන්න යවන්න කියන්නකෝ. එතනින් තමයි වැඩි ගොඩක් යන්නේ. ආහ්. ඉතින් දැන් එයා උන්නම් මේ නිකන් වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන් තමයි. ඒක මම හයි රිසොලියුෂන් හයි බිට් රේට් එක තියෙන්නේ. එහෙම බෑ අරුණ සෙකන්ඩ් වෙන්න කැමති නෑ කාටවත්. අරුණටම යවන්න ඕනේ තැටි එක තැටි එක තියලා සුදු රෙද්දකින් වහලා පෙනුමක් වගේ යවන්න ඕනේ. පොඩි මිනිහේ දරුණ කියන්නේ. එහෙමයි. ආස්වාසල් කළා හරි නසන්න. ඔව් එහෙම හරි ගස්සලා පිළිගන්න පුළුවන් තාලෙට දෙන්න ඕන. මමත් බොහොම බයපක්ෂව වැඩ ගන්න. ඉරිනි බන්දේසේක දේවල් අන්න. අන්න ඒව සුතුරෙද්දකින් වහලා පෙනුමට අරින්න ඕන. චිත්තට ඕවා කියලා දෙන්න ඕන. නැති මම හිතුවා පියාමහත් වැඩි කරන්නද කියලා කමන්නේ මම ඒක අරින්න ඕන. මොකද ඔය රත්තම තමයි ඒකත් ඕගනයිස් කරේ ඒ උනාට රත්තම මේ ප්‍රශ්නේ ආය අහනවා. ඒ කියන්නේ වයර් මාරු වෙලා ඉන්නේ. ටිකටත් කරනකොට හරියයි සොන්නන්තෝ. මට හිතෙනවා වයිෆ්ට හරියයි කියලා රත්තට ඉස්සලා. <laughs> පිළිබඳව දැනගන්නවා. ඒතර සම්මාංශ මේ බුදුගුණ වගේ සමත භාවනාවක් වඩන අවස්ථාවේදී වගේ රාග සිතක් වගේ දෙයක් ආවොත් ඒක මෙහි කරන සම්මාංශයට ගැටලුවක් තියෙනවද එහෙම මෙහි කරන එක. එහෙම ගැටලුවක් නැත්නම් සම්මාංශ අපේ බුදුන් වහන්සේ කය මුල් කරගෙන කය මූල කර්මස්ථානය කරගෙන විදර්ශනා භාවනාවක් දේශනා කරේ නෝ සංකල්පතාවයක් තියෙන්නේ ඔයා විශ්ින් බුද්ධානුස්සතිය දාගෙන තියෙනවා දැන් මං ඇහුවොත් මම අභියෝග කරන විදිහට නෙවෙයි අහන්නේ චෝදනා කරන ස්වරූපයෙන් නෙවෙයි මොකටද අවශ්‍යතාවය බුද්ධානුස්සතිය කරන්න කොහෙන්ද ඒකට ඉනිෂියටිව් එක ආවේ ඇයි එහෙම කරන්නේ ඒක ශ්‍රද්ධාවෙන් ඇත්ත.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 මෙනෙහි කිරීමකුත් නැහැ. ඉතින් දැන් මේ ඩීසල් වාහනයක් කරන පෙට්‍රල් දාගෙන මගෙන් අහනවා දැන් ඩීසල් වලට වඩා හොඳයි නේ සංස පෙට්‍රල් රිෆයින් කරලා නේ තියෙන්නේ. ඉතින් අයි මේ අන්දරේ දුවන්නේ නැත්තේ කියලා. දුවන්න බෑ. මේ එකම එකම පොළවෙන් ගන්න තෙල් තමයි. රිෆයින් කරලා තියෙන මට්ටම වෙනවා. ඩීසල් ඉන්ජිනෝ ඩීසල් ඉන්ජිනෝ. පෙට්‍රල් නම් පෙට්‍රල්. ඉතින් බුදුහාමුදුරෝ කියන දේ නොකර බුදුහාමුදුර වැඳ වැඳ හිටපුවා බුදුහාමුදුර මොකද වහ කනවායි කියනවා. කියලා දෙන මේ සමතක උපක්‍රම ටික විපස්සනාට දාගෙන මේ බුදුහාමර කරන ගෞරවයක් විදිහට කරනවා.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 ඊට පස්සේ ඒකට නොයා ඉන්නකොට හිතනවා මේකට නිවන කියන්නේ. දැන් හිතන කුච්චනවා මට ඕනේ නැහැ. තියනවා හිතන මේ පෙන්නලා රෙද්ද උසලා පෙන්නලා දෙනවා. කේක් කුච්චනවා. මට ඕනේ නැහැ. ඒක ඕනේ කර්මස්ථාන ඇති පුරාවයි මොන උසලා පෙන්නුවත් මේ තමන් කරගෙන යන වැඩේට හැම එකක්ම බාධාවක් කියලා දන්නවනේ ඊට පස්සේ ඒකේ ගුණ තුස් මගෙන් අහන්න ගියාම හරිද මගේම ගෑණි පාවිච්චි කළා ඒ ගෑණිගේ අතන අතන ලප තිනවා කියලා මට කිව්වම කොහොම හිටියේ <laughs> ඈ අර මම ඒක බල්ලා තියෙනවා මම එකපාරටම අයපූර්ව කෘත්‍යයක් කරන්න නැතුව ආනාපානෙට ආවම සම්මාත යන ගැඹුරට වඩා ඒක කියන්නේ නැතුවනේ ඔය පටන් අරගන්නේ ඒක කිව්වනම් මම දන්නවා උත්තරේ ඔයා මේ ආනාපානට දන දෙලා මට මෙහෙම කරලා ගියොත් ආනාපාන මෙහෙම ලාභයි මෙහෙම කරලා ගිය නෑ කිව්වනම් මම ප්‍රශ්න කවදාවත් කියන්නේ නෑ ඔයා මේ බුද්ධාංශයෙන් මුල් කරන ප්‍රශ්නයක් ඒකල ඒකත් වැරදි කියනවා ඒකට මෙහෙම කෙලෙස් එනවා කෙලෙස් බව මෙනෙහි කරන නිසා මගේම ගෑණි හොරට පාවිච්චි කරලා කියනවා අහවල් අහවල් තැන්වල අප තියෙනවා ස්වාමීන් වහන්සේ ක්‍රීම් එකක් ගෙනත් දෙන්න ස්වාමීන් වහන්සේ ගන්නද මං ගන්නද <laughs> කැතයි කැතයි ඊමන්ද නේ ඇයි ඒ තරම් සාහසික වෙන්නේ කියලා. මෙච්චර ලස්සන ක්‍රමයක් කියලා දීලා තියෙද්දි මූල කර්මත්තානක අතාරපන් කියද්දි අර වටෙන් යනවා. ඒක ඉදිරිපත් කරන ක්‍රමය මට රිදෙන්නේ නැතුව ඉදිරිපත් කරන්න පුළුවන්. දැන් මම ආනාපාන කරන්න ඉස්සලා පූර්ව කෘත්‍ය කරලා ගියොත් මෙහෙම. පූර්ව කෘත්‍ය කරලා ගියොත් මෙහෙමයි. ওই ටික කියවන මම කවදාවත් මම ඔහොම චෝදනා කරන්නේ නැහැ. ඉතින් ඕගොල්ලන්ගේ නෙවෙයි තියෙන පස්සේ ගිහලා ප්‍රශ්න අහන්න ඕනේ. අහන්න ඔය රිට්‍රීට් ඕගනයිසර් එකෙන් මොනවද අහන ප්‍රශ්න කියලා. ඒ මිනිස්සු ඒ මිනිස්සු එන්නේ ඉස්සලා තුන් සැරයක් වාඩි කරලා උපදේශ දීලා ගේන්නේ. ඊනාට පස්සේ මම අහනවා මේ එහා කන්දේ කෙරෙන්නේ මොකද්ද ස්වාමීන් භාවනාව? ඒකට ගිහිල්ලා කෙරුවොත් ස්වාමීන් කැමතිද නැද්ද? මොකද ඉන්නේ මෙහි? යන්න එපාය. එනිසා මේක අපි අවුරුදු 40ක් අද්දුරු ප්‍රත්‍යක්ෂයක් කියන්නේ. ඒ ලෝ කොච්චර ඔයා විකුණන්න හැදුවත් මේ ওই බඩු මම උත්තර දෙන්න යන්නෙත් නෑ මං කියන මේක සදාචාර පද්ධතියේ එටිකට්ස් නෑ මේ සභාවේ ප්‍රශ්නයක් අහනකොට සභාවට ගැලපෙන ප්‍රශ්න අහන්නේ. ඒකට කියන්නේ සම්මුතිය ඥානයි. කොච්චර විපස්සනා ඥාන ඒවට කියනවා ධර්මයේ ඥාන, අන්වේ ඥාන, පරියේ ඥාන, සම්මුතිය ඥාන. අපි ගිය පාර කෙරුවේ ඒක. මුළු ටොක්ස් ටික දී ගන්න බැරි වුණා මට. තරම් පටලැවි. අන්තිමට සම්මුතිය සම්මුතිය නෑ අද භාවනා කරන කාගවත් ළඟ. මේ ඉදිරියදා වෙන දේ කියන්න දන්නේ උඩ තියෙන බරපතල එකක් කරන්නේ යටට දාගෙන ඔය රබර් බෝලයක් තද කරලා අල්ලගෙන ඉන්නා වගේ කියන වෙහෙසයි කියලා. සම්මති ඥාන මොකක් ප්‍රශ්නේ? ඔයා කියනවනම් ප්‍රශ්නේ අහන්න තියෙන්නේ. සාංශ මට මේ මේ පූර්වක්‍ෘතිය කරලා පටන් ගත්තාම මට ආනපන මේ විදිහට පේනවා මෙච්චර ඉක්මනට යනකොට. එහෙම නැතුව පටන් ගත්තාම මෙහෙම යන්න පුළුවන්. ධාම යන්නේ ආනපන මුල් කරලානේ. එතකොට නිස්සන්නවනත් අගේ වෙලා ධම්මජීවහන්ස උඩම තියාගෙන ඒ ධම්මජීවහන් මොකුත් කියන්නේ නැහැ. කියන්න බෑ. ඒක සම්මුති ඥානය කියලා කියනවා. ඒල චීන කඩේකට ගිහිල්ලා ජපන් කෑම හරීම රසයි ඒගොල්ලෝ සර්ව් කරන්න වෙන විදියකට අර කෑම ඒගොල්ලෝ කට ඇද කර කිව්වට ඉන්නේ චීන කඩේක නම් මොනවද මේ කතා කරන්නේ.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 පීයක් දුන්නොත් කපා ගන්න. ඒ නිසා ආයෙත් ආහන බලන ප්‍රශ්නේ දැන් ওই බැනුම් ඇවුවට පස්සේ. ආනාපානිය වඩන්න කලින් පොර කුපියේ තියෙන බුදුන ආනාව වඩන්න. මයිටි බානා ඒට ඇහෙන්නේ නැහැ නේද? මම සෝහෙන් නැද ඇහෙන්නේ නැහැ ප්‍රශ්නේ නේද? ඒද හයිය කතා කරමු. අවසර ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා වඩන්න කලින් මම පූර්වකෘති හැටියට බුද්ධානුස්සති භාවනා වඩන සුළුමක ඒ වෙලාවේ සෝවිදාංශ මේ හිතට අපි හිතමු උදාහරණයක් හැටියට රාග සිතුවිල්ලක් පහළ වුණොත් එහෙම ඒක ඒ වෙලාවේ සමිනාංශ රාග සිතක් වශයෙන් දැනගන්නට එතකොට බුදුපුණ මෙනෙහි කිරීම මඩකට නවත්තලා තාම පොයින්ට් එකට ගිහිල්ලා නැහැ. ඔයා බුදු ගුණ දාගන්නේ ආනාපානසෙට ලැබෙන මොන වාසිය නිසාද? බුදුගුණ කලින් කරන්නේ පූර්වක්‍ෘත්‍යයක් වශයෙන් කලින් කරන්නේ තමන් කරන්න හදන බූලික ආනාපානට කුමන ලාභයක් බලාපොරොත්තු වෙන්නේ මොන ලාභයක් අත්දකලාද මේ බුදුගුණ භාවනා වදලා සංඝාස ආනාපානය බලන්න දැස්තිනකොට මට හොඳට යොමු කරපු ගමන් මේක පැහැදිලිව දැනෙන ගතියක් සංඝාස ඒකට ඔයා රාගයත් එක්ක මෙනෙහි කරලා ගියොත්ද ඔය හොඳට පේන ගතිය වැඩි වෙන්නේ රාගය මෙනෙහි කරන්නේ නැතුව බුදුගුණ වැඩිවද ආ රාගය සමිනා ආවම මෙහි කරාම සමිනාස මට මේ කලින්ට වඩා ටිකක් මේ හිතේ මේ පැහැදිලි ගතියක් ටිකක් මේ ටිකක් හොඳ ගතියක් දැනනවා සමිනාස එහෙම මේකත් එක්කම යනවට වඩා කියන්නේ මේ බුදුගුණ භාවනා වඩන වෙලාවේදී ඒකත් එක්කම මේ නෑ නෑ මට බුදුගුණ භාවනාවට නෙමෙයි මම මේ පොර දාන්නේ බුදුගුණ ඔයා වඩන්නේ ආනාපානට කලින් යම් ආනිසංශයක් යන් සාන්තියක් බලාපොරොත්තු වෙන්නේ. ඒ සාන්තිය වැඩි වෙන්නේ බුදු ගුණ වෙලාදී රාගේ රාග වශයෙන් මෙනෙහි කෙරුවොත්ද නැත්නම්ද? මෙනෙහි කරොත් සෝයනහස. තියෙන මොකද ප්‍රශ්නේ? මොකද්ද ඔයා ওই ටික දන්නවනම් මගෙන් අහන්නේ මොකටද? ඔයා ගන්නෙ බුදු ගුණ වඩන්න නෙවෙයිනේ. බුදු ගුණේ ආනාපානතර පහසුවක්.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 කවදාකවත් එපා. ඒ වැඩේ කරන්න ගියාම ඔයාට තේරෙක පාර ණය කිපෙනවා වගේ කිපෙනවා එපා. ඒ කියන්නේ අපි ප්‍රශ්නේ ඉදිරිපත් කරන්න දෙන්න. අපි ඉදිරිපත් කරන ඒජන්ට් කරු කරලා කතා කරන්න ඕන. කතුන් ගන්න මම ඔබ වහන්සේක කරන ආනපානේ කරන්නේ. මට ක්‍රම දෙකකින් පිවිසෙන්න පුළුවන් සංසය එකක් තමයි බුද්ධාංශය වඩලා කරනවා. අනික වඩන්න නැතුව කරනවා. ඒකෙදි සංසප්පට වඩනකොට මේ මේ විදියව විස්තර වෙනවා මදි. වඩන්න නැතුව යනකොට මේ මේ විදිය කරන මේ මුළු සබාවටම ඔයාගේ අත්දැකීම අපිට බෙදා ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එහෙම කරනකොට බුද්ධානුස්සතිය වැඩි වීම නිසා මට පහසුවක් තියෙනවා.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 අපි ඔය කමටහන් සුද්ධ කිරීම කියලා උගන්වන්නේ සම්මුති ඥානෙ. සම්මුතියෙන් එයා මොකුත් වෙනස් කරන්න යෑ මෙනෙහි කරන්න යන්නත් ඒවා මෙනෙහි කරන තාක් මෙනෙහි කරන සම්මුතිය විතරයි. ඉතින් ඒ ටික දන්නේ නැතුව ඒ ටික දැනගන්නවයි කියන එක නිවන් දකින්නට වැඩිය ටිකක් අමාරුයි.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 වෙන ක්‍රමයක් නැහැ. බංකොලොත් ට්‍රයිල් ඇන්ඩ් එරර් විතරයි තියෙන්නේ. ඒකට යෝගාචරය හැම වෙලාවෙම රුහිතට කපන්නේ. අපමණ සිග්නල් දාලා දකුණට කපනවා. ඒ තරහට නෙවෙයි. නොදැනුවත්කම. තේරුම් ගත්ත කෙනා තියෙන බරපතල ප්‍රශ්න තමයි මේක කොහොම කියලා දෙන්නද කියලා දෙන හැමදේම එයා පුද්ගලික ඥාන දාලා පටලවා ගන්නවා. රේල් පාර දිගේ ගියොත් හරි බලේසි. කොච්චි බස් පාරේ නෙමෙයි මම කතා කරන්නේ. රේල් පාරේ අනතින ඉස්සරහට පස්සට විතර හරවන්න බෑ. මේගොල්ලෝ බලනවා රේල් පාරේ ගිහිල්ලා හරවන්න හදනවා. දැන් කොච්චි ස්ටේ විශ්වවිද්‍යාලයක් තියෙනවද මම දැකලා නැහැ. ඈ එහෙම එකක් නැහැ. ඈ? නැහැ. රේල් පාරේ හැටියට යන්නේ. පීල්ලේ හැරෙයි. දැකලා තියෙනවනේ වංගු තියෙන එක පැත්තක් කාගෙන ගිහිල්ලා තියෙනවා. ඊට ඒකට ඒකේ ඇන්කල් එකයි කෝච්චි මේ මේ රෝදේ පැත්තේ පැත්ත බහලා තියෙනවනේ. ඒ බහලා තියෙන එකයි අතර තියෙන සෙල්ලම කාටවත්ම තේරෙන්නේ නැහැ. ඒකයි මේ ඉරියාපත සංදීයේදී සතිය වැඩි වෙනවයි කියලා කියන්නේ රේල් පිල්ල කැපෙනවා ඊතන. රේල් පිල්ල අර පිටිපස්සේ තට්ටේ කැපෙනවා ඊතන. කපාගෙන තමයි මෙයා මේ හරවලා ගන්න. ඊට වඩා වැඩි ඇන්ගල් දාන්න බෑ. ඒක දැන වෙට්ටු දාන්න බෑ. ටයර් බර්නින් කරන්න බෑ කෝච්චියත් එක්ක. ටයර් බර්නින් කියලා කියන හයිය වේගිල එක තැන කපුවාම එතනම කරකිලා හිටන වාහනේ ඔය පිටරට වල ගියාම පේන්න තියෙනවා. ඒ පාරවල් වල කොල්ලෝ කරන වැඩ ඉතින් අපරාධ මේ මෙච්චර ලස්සන හදපු රේල්ලි එකක් තියෙන හින්දා බරක් ඇද්දා ඒ රේල්ලි කොහා දැකලා නැතුව.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 ඒකට පාරක් තියෙනවා. දැන් අපිට ඕනේ ඉක්මන් කරලා යන්න. ඉක්මන් කරලා යන්න කරන්න හදන කෝච්චිය වල බස්සේ වර යන වැඩ කෝච්චිය වල කරන්න හදන. කෝච්චි පිටපොට ගියාට පස්සේ ආයේ සෙල්ලම් නෙමෙයි. බස් එක පාර මේ මේ වාහනේ කෝඩක් එහෙම ගියා වගේම නෙමෙයි. හරි බරපතල වැඩි. ඊට පස්සේ එක පිට විතර නගිනවා කෝච්චි පිටේ. මෙහෙම මෙහෙම ඇඹරිලා යනවා. ඒ වගේ ගමනක් වෙලා තියෙන මේ මේ තරම් ගැම්මක් කාගෙන යන්නේ ඒක හරවන්න හදන. ආනපන සති සූත්‍රය කියවන්න බුදුරජාණන්සේ 40 කර්මස්ථාන වඩන අයට ඔක්කොටම ගහන එකම ඕකටත් අයිය තමයි ආනපනේ පමාව උනට ගමන්නේ. ඒ තුර ඒ පමාව තුල අපි ගොඩාක් ජවනිකා රාශියක් දකිනවා නෑ මේ පමා tempat වෙන්න පමා වෙන්නේ කියලා. ලොකු අධ්‍යාපනයක් ඒ ටික විතරමයි කාටද කියලා දෙන දවසේ ඔයාලට උදව් වෙන්නේ. ආදිසිකී ගමන් කවදාකවත් කියන්න යන්නත් එපා. ආධුනිකයට කියලා දෙනකොට හිමීටම ගිය ගමන තමයි කියලා දෙන්නේ. ඒකයි සම්මුතිය ඥානය කියන්නේ. ඒකයි සාරිපුත්‍ර සාංශේ දක්ෂ වුණාට මුගලන් සාංශේ දක්ෂ නැහැ. මුගලන් සාංශේට ඒ ස්ලෝ මෝෂන් දාලා කියලා දෙන්න තේරෙන්නේ නැහැ. සෝවන් වෙච්ච කරනවා දෙතැකි පුනරීක්ෂණ පන්ති තියන්න පුළුවන්. සාරිපුත්‍ර සාංශ මොකුත් නැහැ. උකුලේ නලවගෙන තියාගෙන ඕනේ මැට්ටේ. ඕනේ පුතජනේ සෝවන් කරවන්න ඕනේ තනෙන් කිර දෙන එක දාන්න. අම්මා කියලා කියන්නේ. තාත්තට බෑයි වැඩේ කරන්න. දෙන්න ඕනේ මේ මව්පියෝ දෙන්න ඇති කරන්නේ අම්මා දැඩි කරන්නේ තාත්තා. ප්‍රශ්නේ දැඩි කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. කරුණාකරලා ආධුනික මනසක් ඇති කරගන්න අපි සාමාන්‍ය නිය සොලෝ එකේ යන්. අපි කියන්නේ සොලෝ එකේ යන්. මම ජෙමා කරත්තකාරයා මේකයි මගේ බාර භාගේ පැයට හැතපුමයි වේගේ ඔහෙල හඳට යන්න හදනවා. ඒ නිසා බහින්න පල්ලයට. අර වෙලාවට ආනාපාන හිමීට හැදෙන ක්‍රමය තමයි වට හරියන ක්‍රමය කියලා හිතාගන්න. අදිශ වෙන්න යන්න එපා. ඒ ක්‍රමේදී හම්බෙන ජවනිකා ටික දැනගත්ත දවසේ rahat වුණා වගේ තමයි. අදාන්ත මනසක් දාන්ත තත්ත්වයටපත් වෙන ජවනිකා ටික දැක්කනම් ඒ නයිට් වැඩි දෙයක් වෙන්නේ නැහැ. කොච්චර අදාන්ත තත්ත්වයක පටන් ගත්තත් ප්‍රශ්නකුත් නැහැ. තමන් දන්නවා ටික ටික ටික ටික සන්තෝෂ. පස්සේ ඔය වැඩේ කරතයි. අනිවාර්යයෙන්ම කරලා බලන්න ඕනේ. ඒක නේ වැඩිපුර අධ්‍යාපනය. එහෙම නැත්නම් මේ සුඛෝපභෝගී වැඩ. අතිරේක වැඩ කර පරි මුලින් පටන් ගන්න වෙලාවේදී ඒව කරන්න යන්න එපා. ප්‍රසිද්ධයි කියලා කියන්නේ ඉතින් ඒ වුණාට ඒකෙන් මේ අරිහත්ය ලබා ගන්න පුළුවන් කියලා මේ ආරම්භ සම්පූර්ණ දේශනාවක තියෙනවා. බුද්ධත්වයට බුද්ධ උදාන වලින් අරිහත් ලබන්න පුළුවන් කියලා පටන් ගන්න පුළුවන්. දැන් අයන්නෙන් විශ්වවිද්‍යාලේ පාස් වෙන්න බෑ. අයන්නේ නැතුව පාස් වෙන්නත් බෑ. අයන්න තියෙන්න ඕන. ඉතින් අයන්නේ විශ්වවිද්‍යාලේ නෙවෙයි. මම ඕන වෙලාවක කියනවා ඥානාරාම සත්‍ය වැඩ දෙන උඹ මොහොලා. පටන් ගන්න පුළුවන්. බෑ කවදාකවත් බෑ කොහෙන්ද සමතෙන් බුද්ධ මේ ආරියත්වයක්වත් ලබන්නේ.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 ප්‍රසිද්ධ හතරක භාවනා තේරවාදයේ විතරයි තියෙන්නේ. අපි ඒකේ සෙබළු අපි කාර්යස කරනවා. මම මේ මාස අවුරුදු 3ක් ඉන්නකොට අන්තිම ටිකේ දිගටම කිව්වා චතුරාර්යක දිනු කරන්න කියලා. ඒ ටික අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. හැබැයි වැඩි කරගෙන. ඒ කියන්නේ මගේ චරිතේ විපස්සනාවට බර නිසා වෙන්න ඇති එහෙම කරන්නේ. විශේෂයෙන්ම මේ හතරම ඔබ දැනගන්න නැතුව කාටවත් කියලා දෙන්න එපයි කියලා. මාසිසාඩෝ ලංකාවට ආවට පස්සේ කසප ස්වාමීන් වහන්සේ පැවිදිලා කසප කියලා කියන්නේ කැෂියස්. ඊළඟවලු මේ එතකොට මාසිසාඩෝ බාලයි. මෙයා වැඩිමාල්. ඉතින් ඇවලු ඔයා මේ මේ සම ධ්‍යාන භාවනා කරලා තියෙනවා. දැන් මෙයා ඉන්ටර්විව් කරනවා මේ මහසිතාරි සාල්. ඒස්කල මම ගොඩක් වෙලාට කියලා දෙන්න විපස්සනා තමයි කියලා. කිව්වේ මොකද්ද මෙයා ධ්‍යානයක්වත් නැති වෙලා රට රාජ්‍ය වලට ඇවිල්ලා භාවනා කියලා උගන්වනවා. මහසිතාරි විතර කවුරක්වත් ධ්‍යාන භාවනා කරලා නැහැ. කද්දාවත් කියන්නේ නැහැ. මොකද මේක අල්ලලා යනවා. ඊට පස්සේ එතනින් අතර යනවා. ඊට මීට වැඩි හොඳයි සාරිපුත්‍ර සාන්ත බුදුරජාණන් කිව්වේ බ්‍රහ්ම ලෝකයට යන පාර පෙන්ලා ආවනම් ඌ අමාරුවේ දැම්මා දැන් බ්‍රහ්ම ලෝකෙට ගිහිල්ලා කියලා දීප ඔතනින් ඉවර කරන්න බෑ. නිවන් දකින්න කැලේ කියපන් කියලා. දැන් බුද්ධාට රහත්මකට යන්න බෑ රහත්මකට පෙළඹෙන්න පුළුවන්. ඒක ඒක අහන මනුස්සයත් වගේ කියනවනේ කියන මනුස්සයත් වගේ කියන්නේ. මට පෙන්නලා දෙන්න. හරි. මටත් අහන්න ආසයි. අපිට ඒක ඔප්පු කරන්න පුළුවන් එකක් නේ. ඒ කියන්නේ තියෙන එකක් නෙමෙයි. හරි ඒක හරි. අපි ඒක පැත්තක තියමුකෝ. අපි ඒක අහමු. මේක තමයි අද තියෙන ප්‍රශ්නේ. කවුරු හරි කිව්වොත් එහෙම මෙතනින් යන්න පුළුවන් නෙවෙයි. මෙතෙන් පල්ලෙහාට බං කොළඹට යන්න පුළුවන් කියලා. කිමන්සයි කියනවා දැන් ඉස්සරහ පාරේ එහෙටත් යන්න පුළුවන් මෙහෙටත් දෙපැත්තෙම කොළඹට යන්න. මේ පැත්තෙන් පල්ලෙහාට බං කොළඹට යන්න පුළුවන් කියලා කියද? ඒ ප්‍රශ්නයක් නෑ. යල ඒ කොළඹට යන පාර දෙක තුනකින් කොයි එකද කිට්ටු පාර කියලා ඇහුවොත් එතකොට අර ප්‍රශ්නෙට උත්තර දීලා උඹට යන්න ඕන කොළඹටද කිට්ටු වෙන්න යන්නේ. අකිට්ටුවේ යන්න ඕන නම් ට්‍රැෆික් තියෙන වෙලාවෙද යන්න ඕනේ නැති වෙලාවද යන්න ඕනේ. මේ අමරසේ යහනේ මේ කඩේට ගියා ආපතිනවද? විතර ආපද? සුදු ආපද? සුදු ආ. රතු පිටිද? සුදු පිටිද? උඩරයට දෙකටම කින්දර දාලා. අහලා අහලා අඳුන පිටි නැහැ කියලා.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 අපිට විසඳ ගන්න පුළුවන් ඕන එක. ඉතින් ඇහුවා මට සල්ලි ඕනද මොනද ගෑන්ලම් ප්‍රශ්නද? ඔව්. දැන් අරෝ කෙලින් උත්තර දෙ කෙටින් උත්තර දෙනවා. ප්‍රශ්නයක් නෑ නේද? බාකොල්ලේ කෑකල්ලේ මං කැමති. දැන් ඔය මොකක්ද ප්‍රශ්නේ මේක වෙලා තියෙන්නේ? ලස්සන නැද්ද? නෑ ලස්සනයි.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 ඉවරයි. ඒක අපේ අතර තියෙන ප්‍රසිද්ධ ජෝක්යක්. ඉතින් ඔක්කොම ප්‍රශ්න අහලා අහලා අහලා අන්තිමට අවශ්‍ය ප්‍රශ්න අහන්නේ මූලිකම අවශ්‍යතාවය වෙලා නැහැ. ළමයා කැමති නෑ. ඉතින් දැන් මොකද කරන්නේ? තාත්තා කියලා ළමයා කැමති කරන්නේ. එළම කතෝලික එළම වයස වැඩි එළම මොනම තාලෙකවත් බෝට ගැලපෙන්නේ නෑ. ඒක ඔක්කොම තාත්තා කළු ඒත් කමන්නේ නෑ කියලා. ප්‍රශ්නේ ඇති ළමයා කැමති. ඒ වගේ ඒ බුදුරජාන් වහන්සේ කියපු ධර්මයේ අනිවාර්යයෙන්ම එක දණක ආත්මේ තියෙනවා කියන එක දණක ආත්මේ නෑයි කියනවා. පැහැදිලිවම කියනවා. මේ සංසාරේ දුකයි කියලා කියනවා දුක දැනගැනීම ලොකුම සැපත කියලාත් කියනවා.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 ඕනම දෙයක් ඔය චතුරාර්ය සත්‍යයට විරුද්ධව කතා කරලා තියෙනවා බුදුහාමුදුරුවෝ. ඒකේ කන්ටෙක්ස්ට් එක ඇටියට තේරුම් ගන්නවා. තේරුම් ගන්න නැතුව මේක පටලවා ගන්න ගත්තොත් දිගටම එනස පොත් ලියාවි. යාට වැඩකුත් නැහැ. බුදුහාමේ පණිවිඩය යන්නෙත් නැහැ. අපි යන්නේ ප්‍රෝජනේ සලකලා. අපිට අවශ්‍ය වෙනවනම් බුදුහාමර නෙමෙයි ලැබෙ වුණ ප්‍රශ්න නැහැ අපිට. මොහොර කතෝ මේ කිස්තු සායන්තුන ප්‍රශ්න නැහැ. වෙන දෙයක් කරන්න. ඒක නිසා අපි කිව්වොත් මේ බුද්ධානුස්සතියෙන් රහත් වෙන්න පුළුවන් කිව්වයි කියලා කවදාකවත් පිළිගන්නේ නැහැ කවුරක්වත්. මොකද මේ සමත භාවනාවෙන් පුළුවන් විපස්සනාට යන්න. විපස්සනාවේ නිරහත් වෙන එක ඉතින් හොන්තරම දන්න කාරණාවක්.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 ඉතින් ලොකු සාන්ති කලාතුරු ඒ කිවිච්ච ගමන් එයාට ඇහෙන්නේ ඒක විතරයි. ඒක තමයි පටන් ගන්නකොට සෝනස ඒක මාත්‍රිකා විදියට නෑනේ ඒක. ඒක හරි. ඒ ඒ ඒ එක එකනගේ යෝගෝල ඇති. අපිට ඇහෙන්නේ මට කැමති දේ විතරයි. අනිතෝ ගොඩාක් දේවල් තියෙනවා ඇහෙන්නේ නැහැ.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 සන්තුට්ඨෝ hoti අසන්තුට්ඨෝ hoti. අසන්තුට්ඨෝ hoti කාමයට සන්තුට්ඨෝ hoti නිවනට. මේ අසන්තුට්ඨොත් කියලා තියෙනවා සන්තුට්ඨොත් කියලා තියෙනවා. සන්තුට්ඨෝ භව අසන්තුට්ඨෝ භව කියන්නේ දැන් කොයි එකටද සන්තුට්ඨ වෙන්නේ කොහේ සන්තුට්ඨ වෙන්නේ කියලා නිවනට අසන්තුට්ඨ වෙලා. කාමයට සන්තුට්ඨ වුණා නම් ඒ ඉස්සර දාන විශේෂණ පදයෙන් තමයි ප්‍රශ්න තියෙන්නේ. ඒ නිසා මේක මට අහන්න සලසන්න. එතකොට මේ උපාසක මහත්තයාට අහන්න සලසන්න. එයාත් හරි කැමතියි. නෑ මට හිතාගත්තයි. මට අක්කුනේ නෑ මටත් හිතාගත්තා හැකි. ඔය දෙන්නම එක එක නගුලේ ගැට ගහතයි. යුගනද්ද. නෑ ඔය දෙන උද්දානසේ සම්බන්ධයෙන් යුගනද්දයි. දෙන්නම අදකට යන්න පුළුවන්.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 හොඳයි එහෙමනම් අපි මෙල්බන් නගරයට සමුදෙනවා. මම විජේගෙන් බලාපොරොත්තු වෙනා ලේඛනේ නැත්තම් අපි ලියපු එකත් විජේට එවන්න පුළුවන්. කරෙක් කරන්න මේ දවස්වල චන්ද්‍රරත්න හැමතුරු ඒකේ ප්‍රූෆ් කියවගෙන යනවා. ඒක හරිම ස්පෙસિෆික් ටෙක්නිකල් රයිටින් එකක් තියෙන්නේ. ඒ නිසා විජේට කියන්න විජේගේ අදහස් ටික ගොනු කරලා තියාගන්න කියලා. හොඳයි සමහරවිට. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. දැන් අපිත් එනං එක්තාවතා ചാදී කාථා සජ්ජායනා කිරීමේ අපේ ධර්මදේශන ධර්ම සාකච්ඡාමේ කුසලයේ සියලු